ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. ලෝකයේ විවිධ දේශයන්හි එක් එක් කාල වකවානුවල සංගීතය, නර්තනය, චිත්‍රය, සාහිත්‍ය, කැටයම ආදී ලලිත කලා පිළිබඳව විශේෂ දස්කම් දක්වන්නන් ඉතිහාසයේ පුරා අපට සිහිපත් වෙනවා. අද ලලිත කලාලය වෙන්වන්නේ සංගීත ක්ෂේත්‍රයෙන් මුළු මහත් ලෝකය පුරා සම්භාවනාවට පාත්‍ර වූ ගායිකාවක් පිළිබඳව. වශයෙන් ගී ගයා ඇත්තේ චිත්‍රපට සඳහා හින්දි භාෂාවෙන්. ඇය ගීත 30000කට වැඩි සංඛ්‍යාවක් ගායනා කොට ඇති බව ගිනස් වාර්තා දක්වනවා. ගී පිළිබඳව ඇය කියන්නේ සංඛ්‍යාව නොව ගුණාත්මක බව පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. දිල් අපනා और प्रीत පරයි චිත්‍රපටයට ශෛලේන්ද්‍ර රචනා කොට ශංකර් ජයකිෂන් සංගීතවත් කළ ලතාගේ ගීතයක්. Thank you. अपना විශේෂයක්. එයින් එක ගීතයක් චිත්‍රපටයකට හේමන්ත කුමාර් සමග එය ගැයුවා. වීණාව සහාය වාද්‍යයක් ලෙස උපයෝගී කරගත්තා. වර්ණාත්මක කාව්‍ය අංගයක් බව ගීත ලතා ආශා හා ඌෂා ඒ ගීත කාව්‍ය සංගීත ස්වරූපයෙන් ගායනා කොට දස්කම් දක්වා තිබෙනවා. ලතා මංගেশකර් චිත්‍රපටය සඳහා ගැයූ ගී නිසාම චිත්‍රපට ජනප්‍රිය වූ වාසේම ඇයත් ජනප්‍රිය වුණා. 1990 අප්‍රේල් 4 වෙනිදා සහීබ් පාල්කේ නම් ಭಾರತයේ ඉහළම සම්මානයට ඇය පාත්‍ර වුණා. දැන් තාජ් මහල් චිත්‍රපටයේට සාහිල් ලුධියානාව රචනා කළ රෝෂන් සංගීතවත් කළ ලතාහා රෆී ගායනා කළ viiteä. वादा किया वो निभाना पड़ेगा रोके जमाना चाहे होके खुदाई तुमको आना पड़ेगा जो वादा किया वो निभाना पड़ेगा निकाहों में आवाज भी है हमको आना पड़ेगा जो अदा किया वो निभाना සංගීතාවිෂ්කාර ලතාගේ පියා. ඔහු ප්‍රසිද්ධ නළුවෙක්. ලතා ගායනයෙන් පමණක් නොවේ රංගනයේනුත් දායක වෙලා. ඒ 14 වන වියේදී පාතලේ මන්ගල් ගවර් චිත්‍රපටයේ ඇයට මදන් මෝහන් සංගීතඥයා නිර්මාණය කළ තනු විශිෂ්ට ඒවා ලෙස දැක්වෙනවා. ඒ කාලේ හිටපු නමගත් සංගීත අධ්‍යක්ෂවරුන් වන වසන්ත දේසායි, එස්.ඩී. බර්බන්, මදන් මෝහන්, සී. රාමචන්ද්‍රන් හේමන්ත කුමාර් ආදීන් ජීවිතයෙන් සමු ගැනීම හින්දි චිත්‍රපට සංගීතයේ පසුබෑමට හේතු වූ බව බොහෝ අයගේ මතය වෙනවා. හේමන්ත කුමාර්, මුකේෂ්, මන්නාඩේ, මොහමඩ් රෆී, කිෂෝර් කුමාර්, තලාත් මොහමඩ්, ශ්‍රී රාමචන්ද්‍රන් යන ගායකයින් සහාය ගායනයෙන් ඇයට සහාය වී තිබෙනවා. මේ ළඟට ශෛලේන්ද්‍ර ගීපද නිර්මාණය කළ සලීල් චෞධරී සංගීතවත් කළ මధుමති චිත්‍රපටයේට ලතා ගැයූ ගීතයක්. පැමිණෙන්නේ පිට රැටිය. මා කෙදිනක සිට මේ ඉවුරුතලාවේ රැඳී සිටින්ද ඔබ ඉනමක බලා සිට මා නැතු වෙහෙසටපත් වෙත. පැමිණෙන්නේ පිට රැටිය. තමයි බෛරවී ආදී රාග ආශ්‍රිත ගීත අයත් වුණා. නෞෂාඩ් හා ශංකර් ජයකිෂන් ඒ ගීත අනු නිර්මාණය කළා. නෞෂාඩ්ගේ සංගීතයට අනුව ශබ්දේ අමාර් උරන් කටෝලා මොගල්ලි ආසම් මද ඉන්දියා මේරේ මොහමඩ් යන චිත්‍රපට ගී මහත් ජනප්‍රියතාවයක් ලැබුවා. අද ලලිත කලාලය සරසන්නට අපට මහත් පිටිමාලක් වූයේ ප්‍රවීණ ලේඛක ඉන්දුනිල් ප්‍රනාන්දු ශූරීන්ගේ අදහස් බව සතුටින් ප්‍රකාශ කරනවා. මధుමති චිත්‍රපටයේ ලතා ගැයූ තවත් ගීතයක් ශෛලේන්ද්‍රගේ පද රචනය සංගීතවත් කළේ සලීල් චෞධරි. මොහොතින් මොහොත මාහද සැලේ. අහෝ, ඇයි මාහද මෙලෙස සැලෙන්නේ? අද දිනේ හමුවීමේ මොහොත පැමිණෙත. හිස මතින් සලුපටද ඉවත්ව යන්නේ කිමද? මොහොතින් මොහොත මාහද සැලේ. ¡Gracias por මහවැලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලයේ වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබල. පළතුරු 9 විනාඩි 37යි මේ සිංහල ස්වදේශීය සේවය